ගෞරවනීය ස්වාමින්වහන්ස භාවනාව ආරම්භයට පෙර මම දැන් මෙතන වශයෙන් සිත පිහිටුවා ගැනීම පිළිබඳව පැහැදිලි කර දීමක් කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි. අපේ ලොකු සායනාංශයේ විශේෂයෙන්ම අර දැන් අපේ හිත දිහා බලලා හිතේ සාමාන්‍ය ස්වභාවය දිහා බලලා ඒක වර්තමාණයට ගැනීම තමයි දැන් ඔය මම දැන් මෙතන කියන ක්‍රමයක් පාවිච්චි කරලා කරන්න උත්සාහත් වෙන්නේ. දැන් හිතලා බලපුවාම දැන් අපේ හිත සාමාන්‍යයෙන් හැමතිස්සෙම මේ යොමු වෙලා තියෙන්නේ බාහිරයට. ඒ කියන්නේ එක්කෝ අපි එක්කෝ අපි අපේ අම්මා තාත්තා ගැන හිතනවා. එක්කෝ අපි අපේ දරුවෝ ගැන හිතනවා. නැත්තම් අපි බිරිඳ ගැන හිතනවා. එහෙම නැත්තම් ස්වාමියා ගැන හිතනවා. එහෙම නැත්තම් අපි වැඩපළ කරන තැන්වල ඉන්න විවිධාකාර පුද්ගලයන් ගැන හිතනවා. මේ විදිහට විශේෂයෙන්ම අනුන් ගැන හිතන මානසිකත්වයක් අපේ හිත තුළ තියෙනවා. එතකොට මේ අනුන්ගෙන් හිත මුදවගෙන මම කියන එකට ගැනීමක් මම කියන එකෙන් අපි කරනවා. ඊළඟට අපේ හිත තියෙන්නේ එක්ක අතීතයේ එක්ක අනාගතයේ. වර්තමානයේ හිත බොහොම ඇත්තනම නැති තරම්. අපි කොයිතරම් අපි අවුරුදු 50ක් 60ක් 80ක් 100ක් ජීවත් වුණත් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ එක්ක අතීතයේ එක්ක අනාගතයේ. ඉතින් මේ අතීතෙනුයි අනාගතෙනුයි හිත මුදවගෙන වර්තමාණයට ගැනීම තමයි දැන් කියන කොටසෙන් මේ අවධාරණය කළා තියෙන්නේ. ඊළඟට අපි කය මෙතන තිබුණට අපි ඉන්නේ මෙතන නෙමෙයි. ඒ කියන්නේ අපි ඉන්නේ එක්කෝ අපි වැඩපල කරන ස්ථානේ. එහෙම නැත්නම් අපි දැන් මෙතන හිටියට අපේ හිත තියෙන්නේ ගෙදර. එහෙම නැත්නම් තවත් යම් යම් වෙන වෙන තැන්වල. ඉතින් අර මෙතන කය තිබුණට මෙතන හිත නැහැ. ඉතින් මම දැන් මෙතන කියන කරුණු තුනේදී අනුන් වෙත යොමු වෙලා තිබුණ හිත දැන් මම කියන කොටසට ගන්නවා. අතීත අනාගත කියන තැන් වලට කාලය අනවශ්‍ය කාල පරාස වලට යොමු වෙච්ච හිත දැන් කියලා මේ වර්තමානෙට ගන්නවා. ඊළාට වෙන වෙන තැන් වලට, බාහිර තැන් වලට යොමු වෙච්ච හිත මේ මෙතන කියන මේ කය තියෙන ප්‍රදේශයට, කය බොහොම කය ඇත්තටම අපේ කය තියෙන්නේ බොහොම සුළු සීමිත ප්‍රදේශයක්. මුළු පෘථුවියම අරන් බැලුවොත් ඊටාම සුළු ප්‍රදේශයක තමයි දැන් මේ කය පවතින්නේ. අන්නේ සුළු ප්‍රදේශයට දැන් මේ හිත ගන්නවා. ඉතින් අර එහෙම හිත ගන්න උවමනා කරන එහෙම නැත්නම් ඒ හිත ගැනීමට උදව් කරන ක්‍රමයක් වශයෙන් තමයි මම දැන් මෙතන කියලා ලොකු ශාවින්වාසේ විශේෂයෙන්ම අවධාරණය කරන්නේ. එතකොට අපි ආනාපාන සතිය වේවා පිම්බීම හැකිලිම වේවා කුමක් හෝ මූල කර්මස්ථානයක් ඇසුරු කරන්න කලින් අපි සාමාන්‍යයෙන් අර ඒ උද්ෘත පාඨය මතක් කරගෙන ඒ යම්සි ක්‍රමේ මතක් කරගෙන මම කියන කොටසට හිත ගන්නවා වර්තමානයේට හිත ගන්නවා මෙතනට හිත ගන්නවා. ඉතින් ඕක තමයි මම දැන් මෙතන කියන එකේ සාමාන්‍යයෙන් අදහස වෙන්නේ.